අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති වෛත්තාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ථ බයිද්ධාවා ඒකායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ති කායෝ තිවාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝ ච විහෙරති නත් කිංචි ලෝකේ උපාදීයති එවං භික්කවේ කායේ කායානුපස්සී විහෙරති කෞරුණීය ලෝකාවචර මහා සංඝරත්නයේ ප්‍රධාන පිටු අවසරයි අද වස්තුම් මාසේ අවසාන වෙන පොය දවසේ මේ නිසා පිටිසත ශිල්පිනිසකුත් එකතු වෙලා තියෙනවා අපි දැනට සති 10කට 12කට විතර ඉස්සල්ලා පිරිසෙන් ලැබුණු ආරාධනාවක් අනුව මේ සතිපට්ඨාන සූත්‍රය ධර්ම දේශනා මාලාවක් වශයෙන් ඉදිරිපත් කරගෙන අදට එළඹිලා තියෙන ධර්ම දේශනා 13 වෙනි වා. ඒකේ සංදිස්ථානයකටයි අද ඇවිල්ලා තියෙන්නේ මේ කායානුපස්සනා විස්තර කොටස එක කුරුකකට පත්වලා තියෙනවා. අද ධර්ම දේශනාව නිසා දීප අවස්ථාවකින් දීප පැත්තකින් සංදිස්ථානයක් වෙනවා. මොකද මේ බණ අහන අතිපතා සුමානකට වරක් තමන් පූර්ණ කාලීන භාවනා ක්‍රමෙන් බණහන යෝගාචර මහා සංඝරත්නයේ ප්‍රධානී වාසකයන්ටත් මේ මානසිකට සැරයක් එකතු වෙලා මානසිකට දවසක් භාවනා සඳහා ගත කර නැත්නම්ටත් ප්‍රයෝජනවත් වෙන විදිහට දෙපැත්තම ගැළපීමක් අද කාලයේ වෙලාව හැටියට අවශ්‍ය කරනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ ධ්‍රුව පදය එහෙම නැත්නම් මේ තේමා කොටස ඒ වගේ බොහෝම පුළුල් මාත්‍රකාකට බොහොම වටිනා තොරතුරු රාශියක් ගැබ්බෙච්චි බව මේ පැය ඇතුළත කාලය ඇතුළත අපිට මම හිතන්නේ වටහා ගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ කියන සංදි අවස්ථාව පරිණාම අවස්ථාව පෙරලෙන අවස්ථාව හොඳ හැටි වැටහෙන්නේ සතිපට්ඨානේ අහල කටපාඩම් කරලා දැනුම තියෙන ඇත්තන්ටත් වඩා ඒකේ අර්ථ රසයේ තේරුම් අර ගැනීමට ඊට වඩා හිත යොදලා ධර්ම විචේ සම්බොජ්ජංගේ අනුව කල්පනා කරපු ඇත්තන්ට මේ ඒ පුරුකක් අමාර වෙලා ඊගා පුරුකකට මාරු වෙන තැන තියෙන මේ ධ්‍රුව පදයේ තියෙන වටිනාකම බොහෝම බරසාර විදියට තේරෙනවා. එයටත් වඩා ඒ කියන්නේ මේ තර්ක ඥානෙට අන්වේ ඥානෙට අහු වෙනවටත් වඩා භාවනා කරනකොට ප්‍රත්‍යක්ෂ ඥානෙට මේ සතිපට්ඨානේ ලංකරන්න යන ඇත්තන්ට තමන් සුතමේ ඥානෙ අවස්ථාවේදී බොහෝම ගම්භීරතාවට සත්‍යයනා කරපු සත්‍යයනා වෙනවා අහපු මේ පුරු කොටසත් කල්පනා කරනකොට එහි තිබුණා වූ බරධාරකමත් ඉක්මවලා මේ සරුවචන් වහන්සේගේ යත්තා වූ සර්වඥතා ඥානි පිළිවඳව යම් කිසි විදියකට සියා මාත්‍රාවක් වටෙන්න පටන් ගන්නවා. ස්වාඛාතාදී වූ මනාකොට දේශනා කරන ලද්දයි කියන ලද්දා වූ මේ ධර්මයේ ඇත්තා වූ පිරිච්ච ගතිය. සම්පත්‍තිකර ස්වභාවය ඒකෙන් තේරෙනවා. ඒ වගේම තමයි මේ වාගේ භාවනාවක් කරන සංඝයා වහන්සේලා අතර ඒකාන්තයෙන් ඒ සර්වඥාන්සේ සාක්ෂාත් කළා වූ ඒ ආර්ය තත්ත්වයන්ට උත්තම තත්ත්වයන්ට පත් වෙන ඇත්තෝ ඉන්න ඕනේ මේන් පිටත ඒ බලාපොරොත්තු වෙන්නත් බෑ කියන විදිහ වගේ ඒ සංගරත්න වෙනුත් මහා ලොකු සද්ධාාවක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු ඒ එක එක කොටසක් ධ්‍රුවපදයේ එක එක කොටසක් මීට කලින් අපි තේරුම් අරගත්තා වූ ආනාපානයේ පළවෙනි චතුක්කයට සාපේක්ෂව කොහොමද මේ අජ්ජත් බහිද්ධා අජ්ජත් බහිද්ධා වශයෙන් මේ බික් වලට ගලවලා කුරුක් වලට වෙන් කරලා මේක තේරුම් ගත්තාම ඉදිරිපත් කරගත්තාම විච්ඡේදනය කරගත්තාම කොහොමද පේන්නේ කියලා. අපි මතක තියාගන්න ඕනේ මේ අධ්‍යාත්ත බහිද්ධා වශයෙන් තමන් කරන්නා වූ ඒ ආනාපාන ආදී සතිපට්ඨාන එක එක භාවනා කොටසක් ආයනපසන වේවා චිත්තානුපස්සනා වේවා වේදනානුපස්සනා වේවා චිත්තානුපස්සනා වේවා ධම්මානුපස්සනා වේවා සෑම පරිවේකට අවසානයේ සරුවචනාංශ මේක නැවත නැවතත් ඉදිරිපත් කරලා තියෙනවා. හරියට චිත්‍රපටික තේමා ගීතේ වාගේ නාටකමක තේමා වාදනයක් වාගේ ගීතයකට ආවු ධ්‍රුව පදයක් වාගේ. ඒක නිසා තේරෙනවා ඒ අතරමැදට ගැප් කොට ඇත්තා වූ එක එකක් භාවනා ක්‍රම නැවත නැවතත් යොදවන්නේ මේ ධ්‍රුවපදය පිළිබඳව යෝගාවචරයාගේ අවධානය තව තවත් විවිධ විචිත්‍ර කරන්න. විවිධ පැතිකඩ වලින් විවිධ දෘෂ්ටි කෝණ වලින් විවිධ හැඩතල වලින් විවිධ අංග ප්‍රත්‍යංග වලින් හැඩනිල වලින් පෙන්වන්න හදන්නේ මේ ධ්‍රුවපදයේ පිළිබඳව ගැඹුරක්. එනිසා ඉස්සල්ලාම ඒ වාගේ ගැඹුරකට ආමන්ත්‍රණය කරන වෙලාවකදී ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති. අර කලින් අපි මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච අත්තු එහෙම නැත්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ කියවලා මතක ඇති අත්තු දන්නවා මේක ආසන්න ඉස්සරහින් තිබුණේ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං වා පස්ස සන්තෝ ආදි වශයෙන් මේ ආනාපාන භාවනාවේ ඒ පරපුරු හතරයි. සතියෙන් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. මේකෙන් තමයි අපි සති ආනාපාන සතියට එළඹෙන්නේ පෙළඹෙන්නේ. ඒ දේ හරි ගියා. වෙන විදිහට කියනවා නම් සතිය ආනාපානය මතම හුස්ම මතම පිහිටියා නම් ඒ මත හිත ඉස්පාසු වුණා නම් ඒ මත හිත විස්්‍රාම වෙන්න විවේක වෙන්න ගත්තා නම් නීවරණ ධර්ම වලින් බාධා නැතුව අයේ වේසක් දරතක් නැතුව සද්ද වලින් බාධාවක් නැතුව ඒ යෝගාවචරයට ඒ හුස්ම රැල්ලේ අතුල් වීම පිටවීම මෙනෙහි කරන අතර වාරයේ ඒ හුස්ම රැල්ලට ආව අමතර ලකුණක් වතේ දිග බව අතුල් වීම හුස්මේ දිග බව පිට වෙන හුස්මේ දිග බව එහෙම නැත්නම් අතුල් වීම හුස්මේ කෙටි බව පිට වෙන හුස්මේ දිග බව වාසයෙන් ඒ අනිකුත් සංනිවේදන අනිකුත් හැඟීම් අනිකුත් අත්දැකීම් බැහැර දාලා අතහැරලා දාලා මේ හුස්ම ටිකේ තුලන් ටිකේ දිග බව කෙටි බව හොඳට සැලකිල්ලෙන් බලන්න කියලා ඒ දෙමන් සංධියකට ආවට පස්සේ මේක අතාරින්න මේ පාර යන්න කියලා හරි මේ මාර්ග දැක්වීමක් කරන්න වගේ ඒ වෙලාවට කයි ඇති වෙනා පහසුකම්, නාසය ඇති වෙනා උණුසුම් සිසිල් ගති, වෙන හැපෙන, ඇඹරෙන සිසිල් ගති, තද වෙන ගති ඔක්කොම අමතක කරා. අමතක කළ හුස්ම රැල්ලේම දිග කෙටි බව බලන්ට කිව්වම එතන ලොකු කලෙලියක් කරන් දෙනවා. ලොකු පාර දැක්වීමක් එතන කෙරෙනවා. ඊට පස්සේ ඒ විදිහට මුළු ආනාපානේ හල යුතු පැත්ත අතහැරලා ගත යුතු පැත්ත ගත්තට පස්සේ ඒ දිගේ ටික වේලාවක් යනකොට හරියනවා නම් භවනා yaadෙනවා නම් ඒ යෝගාචරයට ඒක වේගේ වාඩි කරන්නට හොඳ භාවනාවේ කලීලියක් අරගෙන දෙන්න එකලාසයක් අරගෙන ඒ පියවර හේතු වෙනවා. ඒ தත්ත්වයට දෙදි හිත නැවතත් ආස්තිස් පාසු වෙන්න ගන්න. හොඳට ඇතුල් වෙන පිට වෙනවා මෙනෙහි කරන අතර මේ දිග බව කෙටි බව සාහසුදෙන් දැක ගන්න පුළුවන්. එතකොට සබ්බකාය පරිසංවේදී වතේ ඒ ඇතුල් වෙන හුස්මේ මුල මෙතනය, මැද මෙතනය, අග මෙතනය, පිටින හුස්මේ මුල මෙතනය, මැද මෙතනය, අග මෙතනය කියලා අර හුස්ම හුස්ම ආශ්වාස ප්‍රශ්වාස මුලුල්ලෙම අත ගාගෙනවා. එක කොටසක්වත් අත නැහැ. දිගට පවත්තන්න තවත් සියුම් මට්ටමකට බසව. සාමාන්‍යයෙන් අර දීර්ඝ හුස්ම, කෙටි හුස්ම වශයෙන් බලනකොට ඒක හුස්ම දිහා නැත්නම් ආස්වාස් ප්‍රසආතේ දිහා දැන් දැන් කාලේ වචන කියනවා විද්‍යානුකූලව බලනකොට සාමාන්‍යයෙන් එකෙන් අදහස් වෙන්නේ හුස්මේ මැද කොටසක්. හුස්ම ආරම්භ වෙන සියුම් භාවයේ යෝගාවචරයට තාම සියුම් වැඩි. හුස්ම අවසාන වෙන සියුම් භාවයත් යෝගාචර සියුම් වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් අසුල්ලීම පිටවීම බලනකොටත්, දිග කෙටි බව බලනකොටත් හුස්මේ යත්තා වූ මැද. ඊට කොන්ද හරිය තමයි යහුවේ. නමුත් ඒකේ හිත ඉස්පාසු වෙනවා නම් මෙන්න තුන්වෙනි පියවරට ආපුවම කියනවා අර මෙතෙක් කල නොදක්කා වූ මුද මුලක් දැකගෙන දැක්කා වූ මැද දිගේ ගිහිල්ලා අවසානයේ දක්වාම ඒ අවධාන මාත්‍රේ මෙනෙහි කිරීම මානසිකාර්යයේ දිගට පවත්වා ගන්නවා. ඉතින් මෙතනදී යෝගාවචරන්ට දුෂ්කරතාවක් වෙනවා. සමහරුන්ට මුලමැද අල්ලන්ට හුඟක් වෙහෙස ගත්තොත් මෙතෙක් කියලා දැකෝ මුල ආගාල්ලන්ට උගාක් වෙහෙස වෙලා වැඩ කෙරුවොත් මෙතෙක් කියලා දකෝ මැද අමතක වෙනවා නොදණී යනවා වගේ කියලා අවස්ථාවල් එනවා. සමහර වෙලාවට ආස්වාද ප්‍රසාර දෙකේම මුල දැක ගන්න පුළුවන් මැද හෝ අග දැක ගන්න බෑයි කියලා සමහර වෙලාවට කමඨාන් සුද්ධ කරනට මතක් කරනවා. නමුත් අර ගුරුවරයාගේ පැත්තෙන් බලනකොට නැත්නම් කරුවචන් ආංශයේගේ මූල අදහස වශයෙන් බලනකොට මුල මැද අග වශයෙන් බලන බැල්මේ ඒ එකක් හරි දැක ගන්න පුළුවන්. හැම ආස්වාසයකම මුල හැම ප්‍රස්වාසයකම මුල දකිමින් දකිමින් යනවා නම් භාවනා හොඳට තැම්පත් වෙනකොට පිස්පාස් වෙනකොට මුල මැද අග එන්නේ එන්නේ එන්නේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා එතකොට අන්න අර හුස්ම රැල්ලමයි බැලිය යුත්තේ හුලන් ටිකමයි බැලිය යුත්තේ කියන කලින් ගත්ත අදහස තව තහවුරු. ඒ වෙනකොට කයේ තියෙන නාසිකාග්‍රේ තියෙන මූණේ තියෙන වෙන මොනම දේවල් ආවත් ඒක ඔක්කොම මග ආවා. ඒවා පීරලා අර ආස්වාද ප්‍රසආසයේම හුස්ම රැල්ලම හුස්ම රැල්ලේම මුලැමැදාග තේරුම් ගැනීම තමයි මගේ යුතුයකම මේීම නිමග්න වෙන්න ඕනේ කියලා ඒක තමයි මේ උපදේශය මේ ඉන්න මේ தත්ත්වයට ආවම යම් තැනකදී මේ ආස්වාද ප්‍රසආද ඊටාම සියුම් මට්ටමේ සිද්ධ වෙනවා මෙනෙහි කළත් නොකළත් මේ හුස්මෙමයි හිත හිතේ ව්‍යාපාර කරන්න දෙයක් නැහැ ඉබේම වාගේ මේ සියුම් දේවල් බැලීම සඳහා හිත නැවත නැටේ දෙවි නිසා හිත ඒ දිහාවට නැතු වෙන භාවයක්. එල්ලා වැටිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට ආය ආයාසයෙන් තොරව, ව්‍යාපාර කිරීමකින් තොරව අනායාසයෙන්ම හුස්මේම හිත හිටිනවා. එතකොට ඕන මෙනෙහි කිරීම කියන හිත යදවීමෙන් යම් කිසි විදියක තන්පතුවක් එන්න පටන් ගන්නවා. මෙනෙහි නොකලත් හිත හිටිනවා. අර දිග වශයෙන් බලලා කෙටි වශයෙන් බලන තරමට හිත හුස්ම අහුලඳල් සිවුණාද ඒක අර මුලැමැදාක වශයෙන් බලන තව දුරට assume එකන යනවා නම් එnde ende ende හිතත් ඒ කියන්නේ මෙනෙහි කරන හිතත් හුස්ම රැල්ල කියන මේ දෙකම සංසිද්ධ පටන් මේ තාක් මේ කොටස මේ ගිය පාරත් අපි සාකච්ඡා කළ කොටසක් මේ කාගෙත් පොදු මතක් කිරීමත් අලුත් කිරීම අලුතෙන් හඳුන්වා ගැනීම කියන අර්ථ දෙකෙන් මේ අපි ඉදිරිපත් කරගත්තේ මේ තාක් මේ කොටස අපි සාමාන්‍යයෙන් පැකිලීමකින් තොරව සමත කොටස වශයෙන් හඳුන්වා දෙනවා. මේ වෙනකොට යෝගාවචරය මේ සංසාරේ කවදාකවත් නොකල ආකාරයට තමන්ගේම පණ රැල්ල පණනල පිළිබඳව ඇතුල්පත් ගැඹුරු ඉතාම සූක්ෂම අධ්‍යයනයක ඉද. මේක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර සියුම් භාවය පිළිබඳව පෙර නොදක්ක අත් නොවින්ද ආකාරයේ සතියකට එහෙම නැත්නම් සමාධියකට අලුත් අලුත් ඇතුල් වීමක් ප්‍රවිෂ්ඨ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා <clears throat> දවසකට ඉඳ ගන්න වාර 3-4ක විතර මේ වගේ සාර්ථක වෙනවා නම් මේ වෙනකොට යෝගාවචරයට හොඳ වේගයක් හොඳ ජවයක් හොඳ ගැම්මක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපානය දක්වන්නේ මෙන්න මේ වාගේ මට්ටමකට ගෙනල්ලා එයින් විපස්සනාවට හරවන කගේ කතාවක්. તો ආනාපාන සති සූත්‍රයේ අපි ඊයේ පාරක් මතක් කරගත්තා. ඒක ඒ කිම්මිල සූත්‍රය එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍ර ආදී දේවල් වල ආනාපානේ තව මේ වාගේ හතර කොටස් හතරක් විග්‍රහ කරනවා. ඒක පැහැදිලිවම ආචාර්ය මතවල හැටියට පසු කොටස් සඳහන් වෙන්නේ විපස්සනාවට බලනවා. දැන් අර හතිපතාන සූත්‍රයේදී කිය අපි යන අවස්ථාව දැන් මේ එතනදී අපිට පේනවා මේ විදිහට ආස්වාද ප්‍රසආස දෙකම පස්සම්බති කියන සංසිඳවමින් සංසිඳවමින් භාවනා කරන මට්ටමට ගියාට පස්සේ අපි අද මාතෘකා කරගත්ත මේ ධ්‍රුව පදය සරුවචන් වහන්සේ ඉදිරිපත් කරනවා. කි අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඉති කියලා කියන්නේ මේ අපි මෙතෙක් මේ විස්තර කරපු දේ. මේ ආකාරයට ආධ්‍යාත්මික වූ කයයි අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. කාය අනුව බලන සුළු යෝගාවචරය භාවනා කරනවා. මෙතනදී කය කියලා අරගත්තේ හුස්ම කය නැත්නම් ආස්වාද ප්‍රසවාස කය. ඊගාවට එනවා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අනිකුන් ඇත්තන්ගේ අනිකුත් ඇත්තන්ගේ කයේ මේ වාගේ දෙයකට අපිට සමීපව බලන්න පුළුවන් වුණොත් ඒ ශරීරයත් ඒ පණත් ඉట్లా තියෙන මේ වාගේ හුස්ම ගැනීම හුස්ම හෙලීම කියන වැඩපිළිවෙල මතයි ඒ මතත් අර තමන්ගේ හුස්ම බලන්නා වාගේ බාහිර කයි හුස්ම අනුව බලන සුළු ජීවත් වෙන්න ඕනේ. එතකොට යෝගාවචරයට අධ්‍යත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියන විදිහට තමන් වශයෙන් සූක්ෂම බොහෝම සීමා සහිතව කොටු කරලා එහිම නිමක්න වෙලා ඉගෙන ගත්තා වූ මේ හුස්ම රැල්ලේ බාහිර ඉන්න ඇත්තෝ සම්බන්ධ කරන්න පුළුවන්. මිනිස්සු විතරක් නෙවෙයි මේ සියලු සත්වයින්ට ඔය විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව ගන්නකොට සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතාද කේවල ආදි වශයෙන් කියන මේ පාණ ප්‍රාණ අපි සංස්කෘත භාෂාවෙන් ප්‍රාණ කියලා කියනවා සිංහ මේ pāli භාෂාවට එනකොට පාණ කියන එකයි සඳහන් කරන්නේ මේ පාණ කියන වචනේ අටුවාචාරින් වාදවල ඉස්සන්නේ හුලම් බොන කියන අදහස. පාණ කියලා කියනවා මේ පාණේ කරනවා කියන වචනේ ජලය පානීය කරනවා වගේ ඒ වගේ තමයි සියලුම ජීවත් වෙන සත්ත්වය මේ හුලං ගනුදෙනුවක් කරනවා. මේ පොළොව උඩ ඉන්න සත්තු බොහෝම ප්‍රසිද්ධව ඒ හුස්ම ගැනීම කරනවා. වතුරේ ඉන්න සත්තුන්ගේ ඒ වාගේ ඒ ජලය කරවල් මාර්ගයේ ඒ හුලං ගනුදෙනුවා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඇහැට පේන්නේ නැති පුංචි සතෙක් පවා අරගත්තොත් එimhe ඒ සත්තුන්ට ඒ හුලං ගන්නගෙන හුලං පාණයතරෝ ජීවත් වෙන්න බැරි සත්තු සත්ත්වයන්ට පොදු ලක්ෂණ තමයි මේ පාණ වාත පාණ කියලා. ඊවල දොරල් හදනකොට ජනෙල් වලට කියන්නේ වාත පාණ. ඒ කියන්නේ ගෙට හුලං වදින්න තියලා තියෙන වාත කවුළුවට. ඒ වගේම තමයි හැම රටෙකටම නහයක් තියෙන්නේ ඒ සතා කියන ගෙට වාත පාණි තමයි. මේන මේකට අවධානය යොමු වුණාම අර තමයි හොඳට ආනාපානි කරලා ඒ පියවර හතරෙන් බස්සගත්ත කෙනෙක් නම් තව සතෙක් එක්ක ආශ්‍රය කරනකොට, තව සතෙක් ඉස්සරහා ඉන්නකොට ඒ සතා Tamanට බණිමින් ඉන්නවා වෙන්න පුළුවන්, ගහමින් ඉන්නවා වෙන්න පුළුවන්, ස්තුති කරමින් ඉන්නවා වෙන්න පුළුවන්, Taman නොදන් නොසලකා ඉන්නවා වෙන්න පුළුවන්. කොයි විදිහට හිටියත් මේ සරුවචනාංශේ මතක් කරනවා මේ සතත් Taman වගේම හුස්ම ගන්නා කෙනෙක් බව දැක ගන්නවා නම් සතිපට්ඨාන යම් ආකාරයක පැවැත්මක් තියෙනවා. මේ මූලික සත්වයාගේ වාත පාන ක්‍රමයේ හුලංග බොන ක්‍රමයේ අමතක කරලා ඒ සතා මට රවමින් ඉන්නේ ඒ සතා මට ආදරය කරමින් ඉන්නේ ඒ සතා මට ගහමින් ඉන්නවා බණමින් ඉන්නවා ආදී වශයෙන් හොයන්න ගියොත් තමයි මේ සත්‍යය සම්බන්ධයෙන් අපිට නීවරණාදී ධර්ම හෝ සත්ව ඝාතන හොරකම් කිරීම ආදී කාය දුස්චරිත කියන බරපතල අකුසල කර්ම වලට යන්න පුළුවන්. සත්‍යය කියලා කියන්නේ මේ හුස්මේ රඳා පවතින කෙනෙක් එනිසා සත්ත්ව සංඥාවේ මම හුස්ම දිහා බලන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ මා ඒ දෙවෙනි සත්‍ය මාර්ගයෙන් වැඩිපුර හිත කලම්බ ගන්න නැතුව අවශ්‍ය ගන්න නැතුව පරිඋත්තාන වීතිකම කෙලස් පහල කර ගන්න නැතුව බේර ගන්න. ඒක නිසා දකින්න දකින්න සෑම කෙනෙක්ම අර ගැඹුරෙන් Taman හුස්ම ගන්න වෙලාවේදී ආબોධ කරන්න වාගේ හැම කෙනෙක්ම මේ හුලං ගැට ගැහිල්ලක්. එහෙම නැත්නම් මේ වාත ගනුදෙනුවක් කරමින් ඉන්න කෙනෙක් කියන අදහස මේක ඇති කරගන්න. මේක තවත් මේ සාමාන්‍යයෙන් අපේ ආචාර්ය මත හැටියට බලනකොට අධ්‍යාත්ම කියලා කියන්නේ තම කය. බහිද්ධා කියලා කියන්නේ තමාගේ පිට අනිකුත් සත්වයින්ගේ කය. ඒ නිසා අපි අර කලින් කියාපු තාලෙට ඉස්ලාම හුස්ම ගන්න, හුස්ම දිහා හිත යොදන, දෙවෙනියට හුස්ම රැල්ලේ දිග බව, හිටි බව, ඇතුලින් පිටින් වශයෙන් හිත යොදනව. ඊගාවට යොස්මනල්ලේ මුල මැද අග වශයෙන් තාම සියුම් දෙකලවරටත් හිත යොදනව. ඊට පස්සේ මේ මුළු හුස්ම රැල්ලක් එක්කම හිතත් සම්පූර්ණ සංසිඳෝමි උපචාර සමාධියකට අර්පණා සමාධියට යනකම්ම හිත හුස්ම රැල්ලේ නිමග්න කරන තරමට තම හුස්ම රැල්ල පිළිබඳව විශාල අධ්‍යයනයක් විශාල ගැඹුරකට බහගත්ත කෙනාට තව කෙනෙකුගේ හුස්ම දිහා බලනකොටත් ඒ ආධ්‍යාත්මික ගැඹුර මිසක්ක ඒ පුද්ගලයා සිංහලද දෙමළද හතුරුද මිතුරුද hina වෙනවද බයිනවද කියන දේවල් ඉක්මවාගෙන ගැඹුරක් සත්‍යා කියන සංඥාවේ ධර්මමය ගැඹුරක් පරමාර්ථය ධ්‍යාවට යොමු කරන්න පුළුවන් ශක්තියක් මේක අර ඇත් එක වහගෙන ඒක පරියන්කයක ඉඳගෙන නාසිකාග්‍රයට හිත යොදලා ඉතාමත්ම පටු දෘෂ්ටි කෝණයකින් ලබාගත්තා වූ හුස්ම පිළිබඳ දැනුම ලෝකේ පුරා එකපාරට පතුරවලා හරින. දේශයේ දිගේ අවකාශයේ දිගේ Taman ලැබුවා වූ අර සියුම් සමත අධ්‍යක්ීම සම්පූර්ණ පතුරව හැරීමක් සිදු මේ පතුරව හැරීම නිසා මේක සීලේ දිහාවට සත්‍යයන් පිළිබඳව සත්‍ය කරුණාව ඇති වෙන්න අපි සියලු සත්වෝ මේ එකම වාතාශ්‍රය එකම වායු ගෝලය ආස්වාද ප්‍රසආස කරමින් ඉන්න වායු ගෝලයේ වශයෙන් බැඳී සිටින උලම්බන සත්තු జాතිය. අපි මේක අතර මේ සත්වයෝය, මිනිස්සයෝය, අපි මේක අපි මිනිස්යාගේ තියෙන මෝඩකම කියලා කියන්නේ මේක කියන්නේ මනුස්ස ලෝකේ කියන්නේ. එයා හිතන්නේ මේක අපේ නැත්නම් අපිට අයිති කියලා. නමුත් මිනිසෙක මේ වර්ග නැත්නම් ඝනාංගලක් කියන පක්කලබක් තුළ මේ මනුස්ස ප්‍රජාවට හා සමාන මේ පුංචි පණු ජනගහනයක් ඉන්නවයි කියලා අන්වීක්ෂය බලන්න ඇතු කියන. ඉතින් උන් එහෙම කිව්වොත් එහෙම පණු ලෝකය කියලා කියාවි. ඒ මොකද උන්ට කියන්න පුළුවන් මිනිස්සු එක එක කරාට අපේ මෙච්චර ගාණක් ජනගහන ඉන්නක නමුත් මිනිස්සුන්ගේ තියෙන උඩුංකම නිසා අපි කියන එකට මිනිස් ලෝකය කියලා. නමුත් මිනිස් ලෝක නෙවෙයි සත්ත්ව ලෝකේ වශයෙන් ගත්තාම මේ සෑම කෙනාම අපි වාගෙම මේ වායු ගෝලය තමයි ආශ්‍රය කරගෙන ජීවත් වෙන්නේ. මේ සර්වඥාන්සේ දේශනා කරන මේ වායු ගෝලය තමයි ජලතලයේ පිහිටලා මේ ජල තලයේ තමයි ඝනකඩ පොළොව පිටලා තියෙන්නේ. නිසා හැම දෙයකම පදනම් වුණා වූ මේ හුස්ම ඇතුල් කිරීම පිට කිරීම තමයි සත්ව සංඥාව ප්‍රාණ කියන අදහස් තියෙන්නේ. ඉතින් මේ තව සතෙක් දිහා බලනකොට අර දෙමළ සිංහල වේදී ස්ත්‍රී පුරුෂ ભેදේ බෞද්ධ බෞද්ධ ભેද කඩා හැරලා ආන්න සත්ව සංඥා ඇති කරගන්න පුළුවන් නම් ඒක ලොකු ගැඹුරකට ඒක ලොකු සංහිඳියාවකට යනවායි කියලා ඊට පැත්තට හිතා ගන්න පුළුවන්. සමාධිය වුණත් නීවර ධර්ම වලට හිත පෙළඹෙනවා වෙනුවට සම්පූර්ණ පොදු මධ්‍යස්ථ එකඟ වෙන්න පුළුවන් තලයකට යනවා. ඒ විතරක් නෙමෙයි විපස්සනා වශයෙන් කොහොම ඈතකට ගෙනියන ගතියක් තියෙන නිසා අර එක තැනක පුංචි නිමග්න වීම, එක තැනක පුංචි බැස ගැනීමක්, එක තැනක පුංචි ඉඳා බැසීමක් ඇති වුණාට පස්සේ මේ ධ්‍රුවපදේ මේ සතිපට්ඨාන නිතර හම්බ වෙන පදේ ඒ දැනුම මුළු සත්ත්ව ලෝකේ පුරා පතුරවලා නැත්නම් අවකාශයේ කියන මානිය දිගේ සම්පූර්ණ විසිරුව හැරීමක් සිදු වෙනවා මේ අධ්‍යාත්ම බහිද්ධා කියන තලකාවලින් නිසා. ඒක නිසා සාමාන්‍යයෙන් ලෝකයාගේ චෝදනාවක් තියෙන මේ භාවනා කරලා අරණ්‍යගත වෙලා ගෙවල් දොරවල් අතහැරලා වස්තුව ගතහැරලා ඉන්න එක මහා ආත්මార్థකාමී වැඩක්. ඒක නිසා ඒක මනස පටු කරන දෙයක්. ඒක නිසා මේ ලෝකෙට මුහුණ දී ගන්න බැරුව මේ කැලෑපැනලා ගත කරන ජීවිතයක් ඕකේ ගත කෙරුවට ලෝකය අවබෝධ කරගන්න අමාරුයි කියලා ඒ බාහිරෙන් බැලුව බැලමට හුඟක් වෙලාවට දකින්නේ ඇස් දෙක වහගෙන නාසිකාග්‍රේ හිසියෝ දාගෙන ඉන්න කෙනෙක් නිසා හිතනවා මේ සීනති වෙච්ච කෙනෙක් ක්ලාන්ත කෙනෙක් මැරිච්ච කෙනෙක් නිින්ද වැඩිච්ච කෙනෙක් වාගේ නමුත් මේ සර්වඥතා ඥානයේ පෙන්නනවා ඒ වාගේ Taman පිළිබඳව හොඳ ගැඹුරක් හොඳට ඒක විතරක්ම සම්පූර්ණ හිතයොදලා යොදාගත්තට පස්සේ ඒක කවදාකවත් ලෝකයට නොයොදා කාලමානී දිගේ දේශමාන දිගේ පත්තු නොපත්තුරව අවදාකවත් බෑ මේ පටිච්චසමුප්පාදයක් අවබෝධ කරගන්න. කවදාකවත් බෑ හේතුඵල ධර්මයක් අවබෝධ කරගන්න. කවදාකවත් බෑ සර්වඥතා ඥානයකට සුදුස්සෙක් ලබන්න වෙන්න. අදුගාණ සර්වඥතා ඥානයේ පිහිටන්න භාජනයක් වෙන්නවා සුදුසු නැහැ. ආනේ පාලල තමයි මේ අභ්‍යන්තර බාහිදා වශයෙන් අපි දකින්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා බරපතල සල්ලි කර්මයක් කරලා දැන් ලෙඩා පාට්ටුවට ගෙනත් දාලා දිනවනම් අපි ගිහිල්ලා ලෙඩා බලන්න යනවා. තනකොට හුස්ම අරගන්න කතා බතා කරන නාදාය වට පිටේ හිටියට ලෙඩා ඉන්නේ ඇඳේ සිහි නැහැ. සද්ද බල වේදනාවක් ඇතපත් වෙලා තියෙන රසායනික ශක්තිය නිසා නිින්දේ. නමුත් අපි බලනවායි කියලා බලන්න තියෙන හුස්ම ගන්න හැටි තමයි. ආනේ වෙලා අපි මේ හුස්මත් එක්ක නොකරන කතාවක් කරලා අතුලකට කිඳා බහින ගතියක් තියෙනවා ලෙඩා දිහා වැඩි වේලාවක් බලා ඉන්නකොට හොඳට හුස්ම වැටෙනවා. නමුත් අපි දන්නවා ඒ සමහර අංග කොටස් ඉවත් කරලා තද බල වේදනාවක් තියෙන මොනක්වත් නැහැ. එළියට දැනෙන්නේ නැහැ. නමුත් අපිට දැනෙනවා. මොකද අපේ මිනිස්සයා නිකන්. නමුත් ඒ හුස්ම වැටෙන හැටි බලනකොට ඒ හුස්මත් එක්ක අපි නිකන් මහා අගාධයකට බහගෙන යනවා වගේ මහා පාළු තැනකට ගෙන යනවා වගේ දැක්කක් දැයි. ඒ වගේම තමයි හොඳට නිින්ද ගිහලා පුංචි බබෙක් දකින්නකොට ඒ බබාගේ අම්මත් එක්ක අපි කතා කරගෙන හිටියත් ඒ බබා දිහා බලනකොට හිත පුදුමාකාර තැන්පත් ඇති කරේ. ඒ වගේම තමයි හැම කෙනෙක්ම හිත කැළඹිච්ච කෙනෙක් වේවා, තන්පත් කෙනෙක් හෝ වේවා, ඒ පුද්ගලයාගේ මේ හුස්ම ගැනීම වැඩපිළිවෙලට බහිද්ධාවතෙන් හිත යෙදුවොත් හිතේ ඔය ගොඩක් කරදෙනවා. ඒත් ප්‍රාණික ඒත් හුස්ම ගන්න කෙනෙක් කියන සංකල්පයට එන්න පුළුවන්. ඒ නිසා මේක හුඟක් මේ මානසික රෝගවලට බරපතල පසුබිමක් අවසන් වෙනවා. ඒ වගේම තමයි අපි ඔතන ජීවත් වුණත් මේ වායුගෝලයේ අපි හැම සතෙක්ගේම හුස්ම ටිකක් තමයි මේ නිතරම ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ කියලා ලොකු බැඳිල්ල. අනිකුත් සියලු සත්‍යයන් සමග අපි කොච්චර කොන් වෙන්න හැදුවත් වෙන් වෙන්න හැදුවත් ඒකම වායු ගෝලයේ බෙදා හදා ගන්න අපිරිසක් වශයෙන් ලොකු සම්බන්ධයක් ඇති වෙනවා. ඒ නිසා මේ අධ්‍යාත්ම බහිද්ධා වශයෙන් බලන බෙලි බැලිල්ල අර ආනාපාන වශයෙන් ගැඹුරකට ගිහින් හිත අවකාශයේ දිගේ වතුරව හැරෙනවා. ඊගාවට පෙන්වන සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති මේ හුස්මක් පිට කරලා තමයි භාවනා ආදි වැටෙනවා උසු පිට කරන විතර ඇතුල් වෙන්නේ නැතුව. තමයි ඇතුල් වෙනවා විතරයි පිට කරන්නේ නැතුව වගේ. නමුත් අපි සාමාන්‍ය විදිහට බැලුවොත් එimhe හුස්මක් පිට කරලා ඒ හුස්ම පිට වෙලා ආය තව ඇතුල් වෙන්න පටන් ගත්තේ නැති අතර වාරේ සමාලාට හොඳට හිත තැම්පත් වෙනවා. නමුත් මේ තැම්පත් වීගෙන ඉන්නකොට මොකද්ද ආතතිය? මොකද්ද තද අවශ්‍යතාවයක් ඇති වෙනවා ඊගාව හුස්ම ටික උරන්න. එහෙම නොවුනොත් අර පිටකල හුස්ම මත ඉන්නකොට එන්නේ එන්නේ එන්නේ අපහසුකර තත්යකටපත් වෙනවා. එතකොට අලුතෙන් ඔන්න හුස්ම රැල්ලක් ඇදීගෙන ඇතුළට යනකොට සමුදයක් ආරම්භයක් පටන් ගන්නක් අපිට පේනවා. එතකොට ඒක පේන්නේ වැඩි වැඩියෙන් හුස්ම ඇතුළට ගත්ත තරමට අර මෙතෙක් වෙලා තිබුණු අර තද ආතතිය වෙහෙස කරගතිය සම්පූර්ණයෙන් දුර වෙනවා. නමුත් මේ අල්ලාගෙන හුස්ම ඇතුළේ තියාගෙන ඉඳ ගියාම ඒකත් අර වාගේ මායාස කර තත්ත්වයකටපත් වෙනවා මේ හුස්ම රැල්ල පිට කරනකන් ස්පාසුවක් නැහැ. ආස්වාසය ආස්වාදයක් වාගේ පේනවා. නමුත් ටික වේලාවක් ගියාම ඒක ප්‍රස්වාදය තමයි ආස්වාදය. එතකොට ඒකේ අර ගත්ත හුස්මේ ඇතුළට ගත්ත හුස්මේ වැයවීමත් වැය පිට කරන හුස්මේ ආරම්භයත් මේ විදිහට ඇතුළේම පිටවීම අතර පටන් ගන්නමක් ඉවරයක් හත ගැනීමක් නැතිවීමක් ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට යන මේ ක්‍රියාවලියක් තමයි කියන්නේ. මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නකොට මේ කාලය පිළිබඳව කාලානුරූපෝ දේවල් වල තියෙන අනිත්‍යතාව පිළිබඳව මේ අනිත්‍යතාවය නඩත්තු කිරීමම දුකක් බව. මේ අනිත්‍යතාවයේ දුකක් උනත් ඒක ඉබේ සිදුවෙනා වාගේ දෙයක් මිස Tamanට මේක ආණ්ඩුමට්ටු කරන්නට Tamanට මේක වශේ පවත්වන්නට මෙහෙම වෙයන් කියලා විධාන කරන්න පුළුවන් බැරි ගතිය මේ සමුදේවය කියන ධර්මතාවය තුළ පේනවා. හුස්ම ඇති වෙනවා. ඒ ඇති වෙච්ච හුස්ම නැති වෙනවා. පිටකිරීම ඇති වෙනවා නැති වෙනවා. මේ විදිහට හුස්ම පිළිබඳව ඇතුළේම පිටිවේ පිටවීම පිළිබඳව එහි යත්තා වූ නිතර වෙනස් වෙන සුළු කතිය. ඉතින් හොඳට මෙතෙන්දි තේරෙනවා අර සමතෙන් ඇති කරගත්තා වූ හිත මේ විපස්සනාවකට අත්‍යන්ත විපස්සනාවකට ලක් කරන හැටි මෙතන පෙන්නනවා. අපි සාමාන්‍යයෙන් කායික සංසිද්ධියක් ආධ්‍යාත්මික සංසිද්ධියක් ගත්තාම ඒක ඉස්සලාම ස්වභාවික ලක්ෂණ දැක්කා නම් ඇතුළේ හුස්මේ ස්වභාවික ලක්ෂණ පිටවෙන හුස්මේ ස්වභාවික ලක්ෂණ ගත්තොත් යම් අවස්ථාවක ඒ ඇතුළේ හුස්ම පිළිබඳව 100%ක් හිත එහිම ගිලුණා නම් එහිම নিমগ্ন වුණා නම් ඒකෙන් කියන්නේ හිත නීවරණ වලට දුවන්නේ නැහැ සද්ද වලින් වේදනාව වලින් බාධාවක් නැහැ හුස්මේම හිත හිටියානම් ඒ පිරිච්චි ඒ කියන්නේ හුස්ම 100%ක්ම හුස්මේ හිත හිටියානම් හිත අනිවාර්යයෙන්ම ඊගාව ඥානෙට පෙරලෙනවා. හුස්ම පිළිබඳව යම් ආකාරයක 100%ක් දැනීම නැත්නම් ඒ තාකල් ඒ පළවෙනි ඥානීය නොපිරිච්ච බව නිසා සමෘද්ධ නොවීම නිසා දිගින් දිගට දිගින් දිගට භාවනා කරන්න. යම් වෙලාවක ඇතුළේ මේ පිළිබඳව පරිච්ඡයක් දක්ෂකම සංසුද්ධාවයක් ඇති වුණා නම් හිතේ ස්වභාවික ලක්ෂණ ඉක්මවල සංසතියට හිත වැඩෙනවා. මේ බලාගෙන ඉන්න හැම ලක්ෂණයක්ම වහා ඇති වෙමින් නැති වෙමින් පවතින ගතියක් තියෙනවා. ඒක තුළ තියෙන්නේ විශාල සංසිද්ධියක් කිසියම් දෙයක ස්පාසුවක් මොහොතකටවත් නැතර වීමක් නෑ. දිගට වැඩ පිළිවෙල රාශියක් තේින්න පටන් අර ගන්නවයි කියලා ඒ සංතතියක්. මේ හැම ජීවියෙක් තුළම පවතින සංතතියක් වැඩ පිළිවෙලක්. මේ සංතති ලක්ෂණ විදිහට වැටුණාට පස්සේ සමහර වෙලාවට ඔන්න හුස්ම රැල්ල නොදැනී ගියා වගේ කියලා චෝදනා එනවා. සමහර වෙලාවට මේ ආනාපානීයදී අපි අර කායයට සම්බන්ධ කරලා බලනකොට කායේ නාසිකාග්‍රේ හෝ තොල මතු පිට කියලා අපි ස්ථානයක් වශයෙන් එහෙම තෝරගන්න ගැතියක් තියෙන මුලින්. නමුත් මෙන්න මේ විදිහට හුස්ම කියලා ඇතුළට ගැනීම කියලා කියන්නේ විශාල ක්‍රියාවලියක්. ආනේ ක්‍රියාවලිය හිත නිමග්න වෙනකොට නාසිකාග්‍රේ නෙවෙයි වගේ හිත තියෙන. හරියට මොලේ මැදට ගියා වාගේ මධ්‍යස්ථගත වෙන ගතියක් තියෙනවා. දැන් තියෙන්නේ සංතතියක් පාටපත් වෙනවා. දිගට යන වැඩ පිළිලක් පාටපත් වෙලා මිසක හුස්ම නැති වුණාවත්, එහෙම නැතුව නතර වුණාවත් මොනක්වත් වෙලා. අර වගේ ආයාස කළ හුස්ම ගන්න, ඇස් දෙක අරලා බලන්න කල්පල වෙන්න දෙයක් නැහැ. සමුදයක් මේ සංතතියක් දැන් තියෙන. සංතතිය පුරාම තියෙන්නේ ඇතිවීම නැතිවීම ළඟ ළඟ පෙනිච්ච ඇතිවීම නැතිවීම රාශියක් පෙන් පටන් ගන්නවා. මේ නිසා ඒ වේලාව පිළිබඳව අපි මේ ගත කරන වයසට යනවා කියන දේ කාලානුරූපව සිදුවෙන දේවල් පිළිබඳව ලොකු ගැඹුරක්. දේශමානීය දිගේ අධ්‍යාත්ම බහිද්ධා වශයෙන් බෙදෙනවා. දැන් ඇතිවීම නැතිවීම දෙක වශයෙන් එක චිත්තක්ෂණයක් තුල පවා මේ සිදුවෙන වැඩ පිළිවෙල පිළිබඳව ලොකු ගැඹුරක් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට යෝගාවචරයා අර තමයි ලැබුවා වූ කුංචි කුංචි නමුත් ගැඹුරට নিমগ্ন වෙලා ලැබුවා වූ අත්දැකීම මේ විදිහට පැතිරෙනකොට ඒ දැනුම විශ්වගත වෙනවා. හැම තමන් අවට තියෙන හැම දෙයක් එක්කම සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනිත් දවසෙත් භාවනා කරනකොට ආනාපානෙ එකලස් වේගෙන එනකොට ඉබේම මේ ඊට ඉස්සෙල් දවසේ සිදුනා වූ ධම්මවිචේත අනුව මේ සිදුවෙන සම්බන්ධතාවය යෝගාචර හුරු පුරුදු දේවල් බවට පත් වෙනවා. කල්පනා කළා මේ මෙනේ කරලා අදි අවශ්‍යාවේ යොදවන දේවල් නෙවෙයි. මේ සිටින වැඩපිළිවෙලක චිත්ත වීදික වැඩපිළිවෙල හොඳට තේරෙන්න පටන් ගන්නවා. අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මේ වෙලාවේ යනකොට අර අර ඉතලා අපි නතර කරපු තැන මේක මෙහිම සම්බන්ධ කරන්න පුළුවන්. ඒ මොකද අර නාසිකාග්‍රේ වගේ තොල උඩා හෝ අර පටන් අර ගන්නකොට බොහොම ඕලාරිකව ඇතුළෙන් පිටවීම වශයෙන් නාස්පුඩු පුරවාගෙන හුස්ම නැති වෙලා දැන් මොළේ මැද වාගේ ඔළුව මැද වාගේ හොඳටම දන්නවා තියනවායි කියලා නමුත් අර ඇතුවීම් ඇතුල්වීම් නැත් පිටවීම් කියන ලොකු වෙනසක් නැහැ උහි දිගට යන වැඩ පිළිවෙලක් තියෙන්නේ මේ වෙලාවේදී අහවල් තැන හිත තියනවා කියන්නත් බෑ ආනාපානීයම තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ මේ වෙලාවේදී හිත තර්ක කරනවා නැත්තම් මාර බලවේග ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා දැන් ආනාපානෙ කැඩිලා දැන් ওই භාවනාවක් නෙවෙයි වෙන්නේ කොහෙද හිත තියෙන්නේ කියලා අර විචිකිච්ඡා ධර්ම රින්ගානේ පටන් ගන්නවා. එතකොට එල්ලේ නැති වුණා වාගේ කියලා හරියට භාවනා කරන යෝගාවචරය පවා තමන්ගේ අත්දැකීම හරියට විස්තර කරගන්න බැරි වෙනවා. හිතන සතිය බාධා වුණා, හිතනවා සමාධිය බාධා වුණා. ඒකට හේතුව අර කලින් සඳහන් කරපු විදිහට අඛණ්ඩ සතියක් නැත්තම් වරින් වර අනේන සතියක් නම් තියෙන මේ වෙන සංසිද්ධිය එක දිගට තේමාවක් වශයෙන් දැනගන්න බැරි වෙනවා. යම් ආකාරයකට දැනගන්න පුළුවන් නම් මෙතෙන්ට ආවට පස්සේ යම් වෙලාවකට යෝගාචරයට වැටෙනවා නම් හොඳටෝ මේ නාසිකාග්‍රේ තිබ්බ හිතමයි ආනාපානයේ තිබ්බ හිතමයි නමුත් දැන් නිකන් එල්ලයක් නැතුව ගියා වගේ අරමුණ සම්පූර්ණයෙන්ම බොඳ වී ගියා වගේ වෙනකොට යෝගාචරයේ තියෙන දක්ෂම වැඩේ තමයි මුළු කයතම හිත යොදා. අර ඉස්සලා වගේ එක තැනකට එක තිතකට හිත යොදන්න දැන් අමාරු නම් මුළු කයතම හිත යොදලා කයි හිත නඩත්තු කරගෙන ඉන්නවා නීවරණ වලින් තාමත් තොර සතිය තාමත් පවතිද්දී සමාධිය තාමත් පවතිද්දී අත්ථි කායෝති වාපනස සති පච්චුපට්ඨිතා හෝති මේ කයක් පවතිනවා මේ කය පවතින හුස්ම නිසා නමුත් දැන් හුස්මේ වැඩපිළිවෙල සංතතියක් බවට පත් වෙනවා ඒ සංතතිය අල්ලන්න බැරි හැරයක් නැති ආකාරයක් නැති දෙයක් බවට පත් වෙනවා. ඒ පත්වෙච්ච වෙලාවදී නැවතත් තරණ කර ගන්න වෙන්නේ පිහිට කර ගන්න වෙන්නේ මුළු කයම. අත්ති කායෝති වාපනස්ස සතිපච්චුපටිතා හෝති. නමුත් කයෙහි හිත පවතින බව නම් හොඳට පැහැදිලි. ඉතින් ඒ නිසා සමහර වෙලාවල් වලට සමත භාවනා කරනකොට උනත් මේ தත් වෙනවා විපස්සනා භාවනා කරනකොට බොහෝ ප්‍රකටව පානවා. ඒ පහළ වෙන தත්ත්වය ගොරෝසු ආනාපානේ ඉඳලා නැත්තම් නාසිකාග්‍රේ පවත්වාගෙන යන්න පුළුවන් ගොරෝසු ආනාපානයේ ඉඳලා ඒ සම්පූර්ණ බොඳ වෙලා ගිය. අර සම්තතියක් වශයෙන් පවතින ආනාපානයේ ළඟට යනකොට මෙනෙහි කිරීම වෙනස් කරන්නේ. ඉස්සල්ල නම් අපි ඇතුල් වෙනවා පිට වෙනවා වගේ මෙනෙහි කරනවා. දැන් ඇතුලෙන් පිටින් වශයෙන් පිරිසිදු නැහැ. පවතින තැනකුත් පිරිසිදු නැහැ. ඒ වෙලාවට කියන දැනෙනවා දැනෙනවා කියලා මුළු කායයටම හිත යොදාගෙන ඉන්නේ. ඒ සංක්‍රමණ අවස්ථාව සංක්‍රාන්ති අවස්ථාවේදී අපි අර පුංචි තිතකට යොමු කරගත්ත, එල්ල කරගත්ත ගතිය නැතුව මුළු කය වශයෙන්ම හෝ අපි ආයි භාවනාව රැකගත්, සතිය රැකගත්, සමාධිය රැකගත්. අත්තිකායෝති වාපනස සතුපච්චපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය යම් තාක්තුරට ගినాපු ඥාණය රැක ගැනීම සඳහා සතිය රැක ගැනීම සඳහා අපි අරමුණ විශාල කරලා බලමු මේක බොහෝම තර්කානුකූලව කල්පනා කරන නැත්නම් හිතා ගන්න අමාරු කරනවා. මේක නිසා මෙතන තියෙන මේ මූල ධර්ම වශයෙන් බලන සංකීර්ණතාවය නිසා අද කර්මස්ථානාචාර්යවරු සෑහෙන්න ආධුනිකව පටලවා. ඒකට හේතුව මොකද? සමහරත්ෝ හිතනවා මෙතෙන්ට එනකොට ඒ යෝගාවචරයා බුද්ධ ධර්මයේ පිළිබඳ සකල පරියත්ති කොටස් දැනගෙන තියෙනවා. ඒ නිසා මෙතෙන් ටෙන්ඩි ඉස්සලා ඔක්කොම ඉහළට පහළට කටපාඩම් කරලා එක එකක් වශයෙන් මෙනෙහි කරලා ලෑස්ති වෙලා හිතේ නැත්තම් කරන්න බෑ. සමහර ඇත්තු කියනවා කිසිසේත්ම බුද්ධ ආගමේ හිතින්ට ඕනෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටික උනත් කමක් නැහැ. මයි ළඟට එන්න මං කියලා දෙන්නම්. ඊටාම කෙටි ක්‍රමයක් මයි ළඟ තියෙනවා කියලා එක කට්ටියක් විත්හාර ක්‍රමයේ කෙලවරතය. ඒ කට්ටිය බොහෝ විට අත්කලම තාම කියනවා. තව සමහරක් සංක්ෂිප්ත ක්‍රමයේ කෙලවරකට යනවා. ඉතාලම කාමසුකල්ලිකාණයක 100 අවශ්‍යත් නැහැ මිත්‍යා දෘෂ්ටි වුණත් කමක් නැහැ මේක කරන්න පුළුවන් කියලා මේ නිසා අර ආධුනික යෝගාවචර වල්මත් වෙනවා දෙකේම හැබැයි හොඳ පැති කියන මේ දෙකම නැතුව බෑ හැබැයි මධ්‍යම ප්‍රතිපදා කියලා කියන්නේ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදපු එකක් නෙවෙයි ඊට වැඩි හාත්පසින්ම ඥානීයට සහ සතියට බර වෙච්ච අමුතුම සංකල්පයක් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ආනාපානය කරගෙන යනකොට විවිධ තැන්වල වල්මත් වීම සිදු වෙනවා. වෙන්න ඕනේ. මේ වෙන දේවල් ගුරුවරයාට නොකිය තමන් පශ්චාත්තාප වෙලා කනගාටුවෙන් පැත්තකටලා හිටියොත් එහෙමනම් කවදාවත් මේ බුද්ධෝත්පාද කාලේ ගන්න තියෙන ආලෝකයක් ලැබෙන්නේ නැහැ. එනිසා හොඳට පටන් ගන්න වෙලාවේ ආනාපානෙ හොඳට ගුරුසුවට නාසික පුඩු පුරවාගෙන ඇතුලින් පිටින් පස්සේ වැටෙනවා නම් එතන ඉඳලා මේ නිවන් වලට යට වෙන අවස්ථාව, නිින්දට යට වෙන අවස්ථාව, එපා වෙලා නැගිටින අවස්ථාව දක්වා හැම දෙයක්ම ධර්මෙමයි. ඒ කොටස් හොඳට ඒ පරියන්කයට අදාළව විස්තර කරගන්න පුළුවන් නම් හරි දක්ෂනස්සත්කාරයෙකුට දෛවඥයෙකුට කේන්දරේ බලලා කියන්න පුළුවන් දැන් තියෙන ඒ රාස්තකයක් දැන් තියෙන ග්‍රහ දෝෂයක් කියන වගේ කොහොමද ජයද කියන්න පුළුවන්. නමුත් යෝගාවචරය ඒක කියන්නේ අඬා වැටිලා. මගේ භාවනාව හරිනේ අහවලා කැස්සා අහවලා දොර ඇරියා අහවල් පැත්තේ මේ සුලි සුලඟක් වාත අමාරු කෑම අමාරු ආදී කියලා අර බාහිර ගොඩාක් දේවල් පටලවා ගන්නවා මේ ආනාපානෙ මොකද උනේ කියලා අහන්න අඩු ගානේ ප්‍රශ්න 15ක්වත් අහන්න. ඒ තරමට මේ බාහිර දේවල් වලට අදින ගතිය කියලා. මේක මේ ආධුනික යෝගාවචරන්ගේ හැටි. ඒ මොකද ඒ මොකද්ද එල්ල කළ යුත්තේ? මොකද්ද ගත යුත්තේ? මොකද්ද අහලා යුත්තේ කියන එක දන්නේ. ඒක නිසා අපි මේ වැඩපිළිවෙල හුදු ඥානයේ පැවැත්ම සඳහායි. හුදු සතියේ පැවැත්ම සඳහායි. නැත්නම් මේ ආනාපානෙ මෙතන ඉඳලා නිවන් දකින්නකම් යන කතාවක් නෙවෙයි. මේක හරියට කියනවා නම් ආනාපානි කියලා කියන එක මේ විශාල කොට නැගිල්ලක් හදන්න ගහපු හැදලිම වගේ එකක්. නැත්නම් පලංචියක් වගේ එකක්. ඒ පලංචි උඩ ඉඳලා gadol පදිනවා මිසක් පලංචි පදිංචි වෙන්න යන්න නරකයි. ඒක කඩලා දාන්න තියෙන එකක් බව දැනගන්න. ඒ වගේම කැඩෙවයි කියලා දැනගන්න. පළවෙනි තට්ටුවට ගාව බලංචි තියාන්න බෑ දෙවෙනි තට්ටුව ගන්න. ඒක ගලවලා උඩට ගෙනියන්න. ඒ වගේ ඒ පුංචි බලංචි ප්‍රදේශයක් කරන එක මුළු ගොඩනැගිලි පුරාම පතුරවන්න පුළුවන් දක්ෂ ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙක් වගේ තමයි සරුවචනා. හැබැයි පලංචි ගලවන්න බෑ ඒක හේම තියෙන්න ඕනේ මුළු ගොඩනැගිල්ලම පලංචි ගහලා වැඩ පටන් ගන්න ඕනේ නැත්නම් පලංචි නැතුව මට මේ මේ කඩොල් බැම්ම ඉඳගෙන බඳින්න පුළුවන් ආදී ඒ මත අර වැඩ ගන්න මිනිහට බොරු වැය බුදු දන්න මිනිහට වැඩ බැකියෝයි කතාව. එතන ආනාපානේ වර්ධින හරියක් හරි ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්නවා. ආරම්භයේදී මේ වැරද්ද අඩු කරන්න අපි මොකද කරන්නේ? සම්මුති වශයෙන් මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීම ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම අභියෝගයකට ලක් වෙනවා. මොකද මේ සම්මුති අභියෝගයකට ලක් වෙන නිසා. ඒ නිසා මේ මෙනෙහි කිරීම වෙනස් කරන්න ඕනේ මෙතනයි. වෙනස් කරන්න ඕනේ මේ ආකාරයි කියලා ගුරුවරයා යෝජනා කරනවා. ඒ යෝජනා කිරීම දන්නේ නැතුව Taman හිතලා කරන්න ගියාම හරියනවා නම් හරියන්නේ ඒක බුද්ධ කල්පයකට සරුවචනාන්තයට විතරයි. අනිත් ඔක්කොටම මාරය ඇය වෙලාවේ පැහැදිලිව ලණුවක් හදාගෙන ඉන්නවා නැත්නම් බොරු වලක් කපාගෙන ඉන්නවා ඒ ලණුව කන බොරු වලේ වැඩ. ඉතින් කොච්චර දෝ පරිේෂණ කර කර කර කර ඉන්නවා මිසක් කවදාහක්වත් අර නිවැරදි මාර්ගය තෝරා බේරා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒක නිසා මේ යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය කියන පදය ආධුනිකයන්ට ලොකු ආරාධනාවක්. මේ ආනාපානිය අපි අරගන්නේ කාය මුල් කරගෙන කායනපසනා මුල් කරගෙන අපේ ඥානය වැඩි වීම පිණිසයි සතිය වැඩි වීම පිණිසයි. එනත ඥානය වඩ아가න ආනාපානිය කරනවා කියන එක නෙවෙයි. සතිය වඩ아가න ආනාපානිය කරනවා කියන එක නෙවෙයි. සතියත් ඥානයත් ආනාපානයත් එකට වඩන්න. එතකොට ඕනම කෙනෙකුට පේනවා ඕනම කෙනෙක් තනකින් පටන් ගන්න. හැබැයි පටන් ගත්තට අද දැනුම දැනුම කියලා කියන්නේ හරියන වරදින දේවල්නේ. ඒවා හෙට දැනුමට උපකාරක කරගන්න. මේ නිසා යෝගාවචරය නිතරම සුතය පණ ඇහිීම මාර්ගයේ නිතරම මේ භාවනාවට අනුග්‍රහ කරනවා. තමන් රකින්න සීලය වෙනදට වඩා දැඩි කර ගනිමින් සීල අනුග්‍රහිතය දක්වනවා. සාකච්ඡා අනුග්‍රහිතය කරනවා. තමන් අද මුහුණ දීලා ඉන්න தත්ත්වය පැහැදිලිවම තමන්ට වඩා මේක පිළිබඳව දැනුමක් ඇති කෙනාට විශ්සදව පැහැදිලිවම ආනාපානීය පැත්තේ විස්තර කිරීමේ දක්ෂතාව එනකොට මම අර ගුරුමයන්ට ඉස්සලමට හොඳ කල්යාණ මිත්‍රෙක් කිව්වා වගේ භාවනා 150ක් වැඩ එතන ඉවරයි. මේ වෙන සංගතිය, වෙන සංසිද්ධිය කියා ගන්න පුළුවන්කම. දැන් මේ සර්වචනාංශයේ මේ ධ්‍රුවපදයෙන් පෙන්වන්නේ ආනාපානයේ දිගේ පතුරවාගෙන යනකොට මේ වගේ හම්බෙන සංදිස්ථානයක්. මේ සංදිස්ථානයේදී ඕන දෙයක් වෙන්නේ කොයි දේවත් සමඤ්ඤතාඤ්ඤයට අහු වෙලා නැතුව නම් පැනලා ගිහිල්ලා නැහැ. නමුත් යෝගාවචරය Tamanට හම්බෙන අත්දැකීමෙන් 50ක් විතර කියන්න ලැජ්ජයි. ඒ වෙනත්නම් ඒක අද වැරදුනා මං හරි ගියාම කියන්න. කියලා තමයි හිතාගත්ත චිත්ත රූපේට හරියන විදිහට භාවනා කරගෙන යන්නයි යන්නේ. ඒ නිසා සමහර වෙලාවල් වලට මේ වෙලාවේදී කවුරු හරි කිව්වොත් ඔක තමයි කිව්වේ භාවනා කරන්න එපයි කියලා අභිධර්ම ඉගෙන ගන්න ඕනේ ත්‍රිපිටකේ කටපාඩම් කර ගන්න ඕනේ නැත්නම් මහාන වෙන්න ඕනේ ආදි වශයෙන් ඉතින් අර මනුස්සයා ඒක අල්ල ගන්නවයි කියන එක ඉතින් මොකද කරන්නේ ඒක ඇති එහෙම තමයි නමුත් අපි අද මේ සාකච්ඡා කරන පිටේ එතෙන්ට අහුවෙච්ච පිටක් නෙමෙයි මේ අත්ව දැනටවත් යම් ප්‍රමාණයකට ආනාපානෙ කරලා තියෙනවා සමහරලාට මේ தත්වල් ඉක්කොලක් තියෙනත්තු ඉන්නේ ඒ වුණත් මේක සම්පූර්ණ වෙලා නැති බව තව කොච්චර දෝ ආනාපාන ඥාණය වඩන්න පුළුවන් තව කොච්චර දෝ ආනාපාන සතිය වඩන්න පුළුවන් බව මේ පාඩේ වේ. ඒ නිසා මේ ආනාපාන සතියෙන් කායනපසනාව වශයෙන් කරන දේ යාවදීව ඥානමත් ආය ප්‍රතිසතිමත්තාව අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති මුන්නම දෙයක්වත් අල්ලගන්න යන්න එපා මිශ්‍රිත භාවය කියලා කියන්නේ එහෙම නැත්නම් අනුමත යැපෙන සුළු බව. දීන භාවය, බැගෑ භාවය. අපි හිතනවා අද අද කාලේ තියෙන විදිහට ආර්ථික වශයෙන් සමාජයේ සන්තුෂ්ත නැ බොහෝ ප්‍රීතිමත් සාමකාමී සමාජයක් ඇති වෙයි කියලා කාල් මාක්ස් හිතුවා. එහෙම නැත්නම් වේදනාව වශයෙන් අපි කාමයේ අතින් සන්තුෂ්ත කරගත්තොත් මේක සියල්ල හරියයි කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හිතුවා. එහෙම නැත්නම් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් අපි නියම බලයක් අපිට ඇති වුණොත් හරියයි කියලා ඔය ඊට පස්සේ ආව බර්නාඩ් ෂෝ වගේ මිනිස්සු බර්ට්‍රන්ඩ් රසල් වගේ මිනිස්සු ඉතිව. නමුත් ඔය එකක්වත් නෙවෙයි මෙතන කතා කරන්නේ. මේ බලවේග වලින් කොච්චර කෙරුවක්වත් මේ බලවේග සියල්ලම ඔය කියන නිශ්චිත භාවයටයි වැටෙන්නේ. බාහිරයටයි වැටෙන්නේ. බාහිර බලවේග. ධර්මචනාජ මෙතෙන්දී අල්ලලා දෙන්න හදන්නේ ওই තුනම ගලවලා දාලා ඊටත් වඩා ඇතුළත තියෙන අත්තායි අත්තනෝනාතු උඹට උඹේ සරණ පමණයි. බාහිර කිසිම දෙයක් මත යතුනොත් නිශ්චිතස්ස චලිතං යම් අල්ලාගත්තනම් අල්ලාගත්ත දේ උඹට සැලීමක් තමයි සිදු වෙන්නේ. අපි හිතන්නේ හයියෙන් අල්ලාගන්නේ නොසැලී ඉන්න තමයි දේවල් අල්ලාගන්නේ. නමුත් නොසැලෙන දේවල් ලෝකේ නැහැනේ. කියන හරියක් නොසැලෙන වගේ පේනකොට සැලෙන දේවල්. ඒ නිසා අල්ලාගත්තොත් අල්ලාගත්ත දේ මත සැලීමක් ඇති වෙනවා. ඊට මිට වැඩිය හොඳයි අල්ලාගන්න දෙයක් නැහැ. අල්ලනවා අල්ලන්න තියෙන තමන්ගේම අනිත්‍ය දුක්ඛ අනාත්මය මේ කයමයි කියලා ඒ මත්තම නැවත නැවත හරවලා හිතේ යෙදීමක් තමයි මේ තියෙන්නේ මෙතන කියවන්නේ අනිශ්චිතී අනිශ්චිතෝච විහෙරති නච්චකින්චි ලෝකේ උපාද ඒ සමහර හිතනවා මේ වෙලාවට ධර්මය අල්ලගත්තම හරියට ඒ මොකද බුදුහාමුදුරුවෝ කියාප එකක් බුදුජානනාදී දේශනා කරනවා ධම්මෝ විෝ භික්කවේ පහතබ්බා පගේව අධම්ම මහින් මේ උඹලට මම දේශනා කරන ධර්මයක් උඹලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවක්? ඒ නිසා ආනාපානය වලට ආනාපාන දිගට හිටිය කියලා හිතන්නේ නරකයි. මේ කය ඇල්ලුවට කය දිගට හිටිය කියලා හිතන්නේ නරකයි. ඒක සරුවත්තරනාංශයේ දැනගෙන මේ දීපු අභ්‍යාසයක් මෙතන තියෙන්නේ. ආනාපානට හිත යෙදුවට ඒ ආනාපාන එන්නේ එන්නේ එන්නේ විවිධාකාර පරිණාමයන්ට ලක් සමත වශයෙන්ුත් මේ පරිණාමය පේන්න තියෙනවා විපස්සනා වශයෙන්ුත් මේ පරිණාමය වේන්න තියෙනවා අන්න ඒ පේන වේලාවක ආනාපානි නොදෙනී යන නිසා ආනාපානි සිවුම් වීම නිසා මොනවා හෝ ළඟ තියෙන දෙයක් අල්ලන්න පටන් අරගත්තොත් ඒකාන්ත පටලවිලක් තිබෙනවා අර නොදැනී යෑම සියුම් වීම තමයි ප්‍රත්‍යදී. ඒක තමයි ස්වභාවික දේ කියලා ඒ මතම ඥානය පිහිටුවා ගත්තොත්. අන්න අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා ඥානවල සිට සලකනවා. නම් සාමාන්‍ය ක්‍රමේ තමයි ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහක් හරි කමන්නේ ආවෙච්ච දෙයක ඉල්ලන ගැතිය නම් ඇත්ත. ඉන්ට ආනාපානය කරගෙන යනකොට ඒක නැති වුණොත් බුද්ධානුස්සතිය කරන්නයි කියලා සමහර ගුරුවරු කියනවා. බුද්ධානුස්සතිය කරගෙන යනකොට ඒක නොදැනී ගියොත් මේ මෛත්‍රී කරන. ඉතින් මේ පදේ මාරු කර කර මාරු කර කර දිගින් දිගට යනකොට ඉතින් අවුරුදු 80ක් විතර කාලේ ගත කරගතයි. නමුත් කිසිම දෙයක කෙලවරකට ය아가න්න හම්බ වෙන්නේ විශේෂයෙන්ම එක අරමුණක සමථ විපස්සනා වශයෙන් බැලිය යුතු දෙපැත්ත දක ගන්න ලැබෙන්නේ ඒක නිසා මොනම බාහිර හෝදයක් මත සඳහා පැවතීමක් තිබුණොත් ඒකාන්තයේ මේ අල්ලාගත් පමණින් ආනාපානිය අතහැරෙනවා ආපව මුලට නචකින්ච ලෝකේ උපාදීයතු කිසිම දෙයක් දැඩි ග්‍රහණයට ලක් කරන්නේ මේක පිළිබඳව තව පැත්තකින් අපිට බලන්න පුළුවන් මේ බාහිර දේවල් අල්ලගන්න එපා කියන කාරණාව යෝගාවචරයන්ගේ අත්දැකීම් වලට බොහොම අත්‍යන්ත සම්බන්ධයි. අපි දන්නවා ඉස්ලාම පරියන්කයට යනකොට අපි බුද්ධ වන්දනාවක් කරලා බුදු බුදු ගුණ සිහිපත් කරලා මෛත්‍රී කරලා ඉස්ලාම අපි මුළු කයට හිතේනවා. අපි කයට හිතේ යොදපු වෙලාවේදී මේ උද්දං පාදතලා අදෝ කේසමත්තකා තත පරියන්තං කියලා කියන විදිහට පාතලයේ උඩ කේසමත්තේ යට හැම පරියන්ත කොට ඇත්තා වූ මේ කොටස අජ්ජත් වශයෙන් ගන්න. අනිත්‍යව බාහිර කරගන්න. අජ්ජත් බයිදා කියනකොට ඉස්ලාම් පෙන්වන බෙදි බෙදුම ඕක තමයි මේ හැමෙන් ඇතුළ කොටස ඇතුළේ. හැමෙන් පිට කොටස බහිද්දා කරගන්න. නමුත් උන අපි යෝගාවචරය කර්මස්ථානාචාර වෙන මතක් කරනවා මුළු කයෙම හිත තියන්න එපා ආනාපානෙ හිත තියන්න කියලා. එතකොට හුස්ම රැල්ල වදින ආනාපානේ හැපෙන තැන විතරයි අධ්‍යත්ය වෙන්නේ අනෙක් මුළු කයත් බහිද්දායි. ඒ වෙලාවේ ආනාපානෙන් ගැලවිලා කකුල් දෙකේ තියෙන දේවල් වලට හිත ගියොත් අපි කියන්නේ හිත බාහිරට ගියා. ප්‍රතිවස්තු ගහනවා දැන්න පටන් ගත්තොත් අපි කියන්නේ හිත බාහිරට ගියා. අත් දෙකේ කකුල් දෙක ගැටීම නිසා තියෙන උණුසුමට හිත ගියොත් අපි කියන්නේ හිත බාහිරට ගියා. මොකද ආනාපානෙන් හිත පිට ගියා. ඒ නිසා භාවනාව යන්ට යන්ට අජ්ජත් කියනකොට සියුම් සියුම් සියුම් භාවයටපත් වෙලා ඉස්සල අජ්ජත්යි යාවෙව එන්ටෙන් බහිද්දා වෙන්න පටන් ගන්නවා. මේ මේ විදිහට ගොරෝසුට අල්ලාගත්ත දේ එන්ටෙන් ටෙන්ටෙන් සියුම් වේගන යනකොට අර සියුම් කරමින් සියුම් කරමින් යන දේම අල්ලන්නේ නැතුව බාහිරේ මොන දේ ඇල්ලුවා. භාවනාව පිටකොට කලාවක්. එනිසා නිශ්චිත භාවයේ කොටිම කියනවා කය කියලා අල්ලාගත්ත දේ ඒකවත් අල්ලන්නේ ඒකත් ගෙවිලා යනවනේ ඒකත් නොදෙනී යනවනේ ඒ බව ඇති ඇතිෙන් දැනගන්න එකයි කියන්නේ. ඒ නිසා මේ කයම නැවත තියෙන්න ඕනේ. මේක අර මේ අපි ගත්ත නිදාසනයේ කිට්ටකොල්ලා යෝගාවචරයන්ට ඇති වෙන දෙයක් ගැන බලනකොට කියන්න තියෙන්නේ භාවනා කරන යනකොට ওই වගේ සමහර වෙලාවට හොඳට ආනාපාන හිතකොට මුළු කයම අමතක වෙලා හොඳට දැන් නූලක් මේ නැත්නම් කෙස් ගහක් නාසය අතුල් වෙනකොට කිචි කැවෙනා වගේ හොඳට ආනාපාන හිත හිටිනවා. බැරි වෙලා හරි යෝගාවචරය මේකේ ඇති ප්‍රත්‍යක්ෂ දැනුම වැඩි කර ගන්නවා වෙනකොට කල්පනාට වැටුනොත් වහාම කල්පනා වෙන්න පුළුවන් දැන් මගේ ඇඟට මොකද උන් කල්යය කොටස කොයි කිය. සමහරට දන්නේම නැහැ අද්දේ කරලා කකුල් දෙක දිහා පය දිහා බලලා තමයි ආයත් එක වහන්නේ. මොකද අරදී නැති වුණාදෝ කියලා වගේ අර ඉස්සෙල්ලා අධ්‍යාත්මවාදයෙන් කලබ කොටස දැන් ගැලවිලා තවත් ඊටත් වඩා සියුම් අධ්‍යාත්මයක් වේ. ආන්නේ අධ්‍යාත්මය බලනකොට පරණ තිබුණු අධ්‍යාත්මය දැන් බාහිර වෙනවා. එල්ලෙට වෙඩි තියෙන මනුස්සය ඉස්සෙල්ලාම ලෑල්ලට තමයි වෙඩි තියන්නේ. ඊට පස්සේ ලෑල්ලේ තියෙන රවුන්ඩ් රවුන්ඩ් රවුන්ඩ් රවුන්ඩ් ගිහලා අන්තිමට කුංචි කිත දක්වා වෙඩි කියන්න පටන් අරගන්නන ඉස්සෙල්ලා ලෑල්ල අධ්‍යාත්මවාදයෙන් කලකනවා. ඊට පස්සේ ලෑල්ලේ ඇතුලේ රවුන්ඩ් අධ්‍යාත්මය අනික් කරිය බාහිර. ඊට පස්සේ ඊටත් ඇතුළේම අජ්ජත්තේ ඉස්සලකට එක බාහිර ඔහොම ඔහොම ගිහලා අන්තිමට එක තිත්තට යනකම් වෙදි කියන්න ගොඩාක් ලෑල්ලට වෙදි දෙන පුරුදු කරනවා. ආන්නේ වගේ අල්ලලා දෙන අරමුණ එන්ට එන්ට එන්ට එන්ට එන්ට දුණු ගෙඩියක් පොතු ගන්නවා වගේ කෙහෙල් ගහක් වතුර වරිනවා වගේ අයින් කරන අයින් කරන අයින් කරන ගැලවිච්ච හරිය තාක් බාහිර. අතුලත් තියෙන ටික එන්ට එන්ට ෂූම් වේගන යනකොට අර ගලවලා දාපු කෑලි වලවත් එල්ලින්ට නරකයි. නමුත් අපි අර අපි අර නිත්‍ය සංඥාව නිසා, සුඛ සංඥාව නිසා, ආත්ම සංඥාව නිසා දතක් ගලවලා දැම්මත් ගලවලා දාපු දතේ කුණු කොම්බ තිබ්බත් ඒකත් මගේ කියා ගන්න ගතියේ පොණ්ඩේ වේන කෙස් ගහ ගලනොත් ඒකත් උතල තියා ගන්න මට්ටමට වගේ ගති ටිකක් තියෙනවා. ඒ භාවනාවේදී තියෙනවා. නමුත් ඒ දේවත් තියාගන්න එපා. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත. හැබැයි ඒ වෙනුවට කොණ්ඩ කපලා දාන්න ඕනේ, දත් ගලවලා දාන්න ඕනේ කියන එක නෙවෙයි මේ කියන්නේ. යහනකොට දත් හැලෙනවා. කොණ්ඩේ ගැලවෙනවා, ගැලවෙන දෙය කියන්නේ. ඉව තියාගෙන ඉන්න එපා කියන වගේ භාවනා කරන යනකොට කොටස් කොටස් හැලෙන්න පටන් ගන්නවා. ඒක දෙන්නේක සමානව නෙවෙයි හැලෙන්නේ. ආන්නේ හැලෙනකොට තේරුම් අරගන්න ඕනේ හැලිච්ච දෙයක් තිබිච්ච කියාවයි. තියෙන දේ ඥාන ධාරාව නොකඩ. සති ධාරාව නොකඩ. ඉතුරු වෙන්න ආව ඉතුරු වෙන්න ආව අධ්‍යාත්ම කොටස් තව තවත් ගැඹුරට විහිදාගෙන යන්න පුළුවන් නම් මේ ධ්‍රුවපදයෙන් පේනවා ආනාපානෙ විතරක් නිවන් දකින්න. ප්‍රතිපට්ඨානේ සතර සතිපට්ඨානෙම වඩන්න ඕනේ නෑ. යම් ආකාරයකට මේ මට්ටමට යනකොට තාම ලොකු කලෙලියක් භාවනාවේ නැත්තම් ආනාපානේ සාමාන්‍යයෙන් කයේ හිත හිතා ගන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 10 15ක් විතර ආනාපානේ පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පේනවා ඔය අපි කලින් සඳහන් කරපු තාලට ආනාපානෙම නිවන් දකින්න තරම් ලොකු දක්ෂතාවයක් නැත්තම් අන්න යෝගාචරිකාට වේදනාවට ප්‍රශ්නාවට දාන එක භාවනාවේ වෙනත් පැත්තකින් වෙනත් සතන් උපක්‍රමයකින් පහර දීමක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි වේදනානුපස්සන ආමාර වෙනකොටත් මේ වාගෙම ධ්‍රුවපදයක් වෙනවා. ඒකෙන් කියන්නේ ආනාපාන සතිය වගේම වේදනානුපස්සන වෙනුත් නිවන් දකින්න. එනිසා මේ සෑම පරිවේකට ප්‍රතිපස්සේ දෙන්නා වූ මේ ධ්‍රුවපදයෙන් පෙන්නනවා අර කොණ්ඩේ බඳින කොණ්ඩේ තියෙන මනුස්සයර දෑතර කොණ්ඩේ බඳින්න පුළුවන් වගේ සර්වඥාන් වහන්සේගේ සර්වඥතාඥානය අනුව බලනකොට ඕනෑම කුංචි තැනකින් කෙලවර දක්වාම යන්න පුළුවන් තරමේ මේ සමත විපස්සනා දෙක අතර පුදුමාකාර සම්බන්ධතාවක් තියෙනවා. ඒක ආධුනිකයට වැටහෙන්නේ නැතු වෙන්නේ තියෙනවා. ආධුනිකයට ඒ නිසා වරින් වර අරමුණ ආයනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වගේ වෙනස් කරමින් යන්න ඉඩ තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ ඔක්කොම හැම කෙනාම කරන්න ඕනේ කියලා තමන්ගේ પરමාර්ථයට ලඟ වෙනවා. එක එක කරාට එක එක තැන් තොටුපලක් වෙන්න ඉඩ තියෙනවා. සංදිස්ථානයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ සම්පූර්ණව දන්නේ නැහැ කියලා භාවනා සම්පූර්ණ බැහැ ගන්නවත් නැතුව අයින් කරලා ඉන්න එකත් එච්චර දක්ෂකමක්. ඒ වගේම තමයි මට දැන් ආනාපාන සම්පූර්ණයි කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ මොකද සරුවත් යන මන්දේ සරුවඤ්ඤතා ඥාණය ලැබුවට පස්සෙත් ආනාපානෙ වැඩිලා. එනිසා අපි ඔක්කොම බලනකොට එකක්. දෙන්නේගේ නෑ අපේ ඔය කියන ධර්මයන්ව විසම භාවය. ඒ කියන්නේ අපි එකම වායු ගෝලයේ හුස්ම ගන්න සත්තු විතරයි. ඒ නිසා අපි දැන් පටන් අරගෙන තියෙන වැඩේ අපිට ඉදිරිය සඳහා නැත්නම් තව එකලාශයක් ඇති කර ගන්න නම් දැන් අපි භාවනා කරනකොට අපේ චරිත ලක්ෂණ හැටියට නිස්සේ සම්පත් වල හැටියට කොහොමද ආනාපානිය අපිට දිගෑරෙන්නේ කොහොමද ආනාපානිය ලැබෙන අපිට අත්දැකීම් කියලා ඒ ලැබෙන අත්දැකීම්ට කිතාම ගරු කටයුතු. එතකොට ඒක හෙට පාඩමට මූල ධර්ම පාඩපත් වෙනවා. මූල ද්‍රව්‍ය පාඩපත් වෙනවා. ආන්නේ විදිහට තමන්ගේම භාවනාවට නම්බු කරන්ට හොඳ ප්‍රස්තුතියක් වෙනවා මේ ධ්‍රුව පදේ. දන්නේ නැති කොටස් නිසා හිතනක් කරගන්නත් එපා. මම දැන් දන්නවා කියලා ආඩම්බර වෙන්නත් එපා. අපි දැන් ඉන්න ප්‍රදේශයේ හෙට භාවනාවට අවශ්‍ය අමුතුවගේ. හැබැයි ඒකට නොසලකා තමයි භාවනා කරනකොට තමයි ලැබෙන අත්දැකීමට නොසලකා ගුරුතෝරා බෙහෙත් බීලා වගේ. ඒක නොකිය ඒකට ලැජ්ජා වෙලා නැහැ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ මේ එක සරල රේඛීය සමීකරණයක් දක්වන එකක්. ඒක ත්‍රිමාන රූපයක් වගේ චිත්‍රයක්. ඒක මේ එක එක පුරුකක් අරගෙන තමයි අපි සාකච්ඡා කරන්නේ. නමුත් සර්වඥාඥානෙත් නම් මේක ඒ ත්‍රිමාන ආකාරයට වැඩේ. සමහරට යෝගාවචරයා සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටමට ආවත් අර කියන විදිහේ ගැඹුරු වැටහීමක් මූල ධර්ම ධර්මයක් නැති වෙන්න පුළුවන් නමුත් කෙලස් කැලවෙච්ච එක කියන්නේ. ඒක නිසා අපි ප්‍රයෝජනෙන් සලකලා පාවිච්චි කරන ධර්මයක් වශයෙන් සතිපට්ඨානෙ නැත්නම් බුද්ධ දේශනා පටන් අර ගන්නකොට වැඩියෙන් එයි එදිච්ච කෙනා තමයි වැඩියෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ ආසේවති භාවති භාවේති බහුලීකරෝති කියන විදිහට නැවත නැවත ආනාපානිය ආශ්‍රය කරන්න ඕනේ ඒක වඩන්න ඕනේ නැවත නැවත වඩන්න. ඒ නැවත නැවත වැඩිම තුල මේ සර්වඥාන්සේ දේශනා කරපු ධර්ම වලට හොඳට දිගහැරෙන්න තියලා නමුත් ඒක තනිකම ආත්මාර්ථකාමීව හිත හිතා කරනවට වඩා පුළුවන් තරම් කල්යාණ මිත්‍රෝ ආශ්‍රය කරමින් කල්යාණ මිත්‍රයන් සමග ධර්ම සාකච්ඡා පවත්වමින් යනවනේ අපිට අපේ ඒ අඩුපාඩුකම් අයින් කරලා එන්ට එන්ට එන්ට එන්ට මේක සියුම් භාවයට ඇති කරලා අපි මේ කරන භාවනාවේ අනේකුත් ආගම් වල තියෙන වගේ මරණින් මත්ත්‍ය දෙයක් නෙවෙයි මේ ජීවිතේම යම් කිසි යදු ප්‍රාග්ධනයට හරියන විදිහේ ප්‍රතිලාභ ලබනවා වගේ ප්‍රතිලාභ ලබන්න පුළුවන් ධර්මයක් බවට පරෝධිනේ සලකලා කළ යුතු ධර්මයක් බවට වැටීමක් ඇති වුණා නෑ මම හිතනවා මේ අපි දේශනා කරපු ධර්ම කොටසියම කෙලි ප්‍රයෝජනයක් උණයි කියලා. ඒ වගේම මේ අත්දැක තම තමන්ගේ බුද්ධිලික අධ්‍යයනය තියෙනවා. ධර්ම පිළිබඳ අවබෝධයක් තියෙනවා. අද මේ එකතු කරපු ධර්ම කොටස අත්දැකීම්නොත් එකතු කරගෙන මෙතෙක් කියලා කෙරුවට වඩා උනන්දු වෙන ධෛර්යය කරන්නා වූ භාවනාව කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත. ඉත්තාවතාච අම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජාම්මි හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාජාම්මි හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝඤ්ඤ